එහෙමයි ස්වාමින් වහන්ස මෑණියන් වහන්සේගේ තවත් ප්‍රශ්නයක් තියෙනවා සමහර අයෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක එනවා ඔවුන් ඇයි මෙසේ සිතවිල්ලක් ආවේ කියා බොහෝ දුකටපත් වෙනවා එහෙම සිතවිලි එන්නේ ශ්‍රද්ධාවේ අඩුවක්ද ස්වාමින් වහන්සේ ඒක සද්ධාවේ අඩුවක් නිසා වෙන්නත් පුළුවන් වික්ෂිප්ත බව නිසා වෙන්නත් පුළුවන් ගොඩාක් දෙනෙකුට සද්ධාවේ ප්‍රශ්නයකට වඩා වික්ෂිප්ත බව ඒ කියන්නේ Tamanට අවශ්‍ය අරමුණේ සිත පිහිටුවා ගන්න බෑ පිහිටුවා ගන්න බැරි වෙනකොට ඒ අයගේ මනස කැළඹෙනවා කැළඹෙනකොට ඒ අයට පුංචි හරි වෙනස් මානසික තත්ත්වයක් ආවොත් එයා බය වෙනවා බය වෙලා හිතනවා දැන් මෙහෙම හිතුනොත් එහෙම මෙහෙම මෙහෙම හිතුනොත් එහෙම කියනකොට ඒක හිතෙනවා අපේ මනසේ ස්වභාවය තමයි යම් දෙයකට වැඩි අගයක් දීපු ගමන් ඒක වැඩිපුර වැඩිපුර මතුවෙන්න ගන්න. බුදුහාමුදුරුවෝ ගැන පොඩි හරි නොසතුටක් අසභ්‍ය දෙයක් අපේ මනසට ආවොත් එහෙම අශ්‍රද්ධාවන්ත දෙයක් ආවොත් එහෙම අපෝයි මේක හොඳ නෑනේ මම මේ වැරදි දෙයක් නේ හිතුවේ කියලා බය වෙච්ච ගමන් ඊට පස්සේ සද්ධාව කැලේ අර බය වෙච්ච එක තමයි වර්ධනය. ඉතින් ඒක සද්ධාවේ ප්‍රශ්නයක් නෙමෙයි මනස සංසුන් කර ගැනීම පිළිබඳ න්‍යාය හරියට නොයටහි. ඒ කියන්නේ ඒකාග්‍රතාවය සිහිය පවත්වාගන්නේ කොහොමද? ඒකාග්‍රතාවයේ සිහිය නැති වෙන්නේ කොහොමද? ඒ නැති වෙන්නේ අපි නිකන් නොයදගත් අරමුණු වලට වැඩි යගයක් දුන්නා. ඉතින් අපේ මනස වික්ෂිප්ත බව නිසා අපි ඕන කෙනෙකුට බුදුහාමුදුරුවෝ ගැන සැක හිතෙන්න පුළුවන්, අසභ්‍ය දේ හිතෙන්න පුළුවන්, නුරුස්නා ගතිය ඇති වෙන්න පුළුවන්, තරහ එන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒකට බය වෙන එක නෙමෙයි ඒ தත්ත්වය ගොඩ නැගුණේ මොන දුර්වල මානසික තත්ත්වයක් මතද එහෙම නොවෙන්න මම මොකද්ද කරන්න ඕන අන්න එහෙම සොයලා බලලා එතනින් නැගිටින එකයි කරන්න ඕන නමුත් ඒකට බය වුණොත් එහෙම බය කියන්නේම වැඩි අගයක් දෙන ඍණාත්මක අගයක් ඊට පස්සේ ඒක වර්ධනය වෙන්න ගන්නවා දිගට දිගට පාලනයකින් තොරව